ඉතිහ තත්ත සම්පජානෝ හෝති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මීට ඉස්සලා වැඩමුළු දෙකකත් මේ 67 වෙනි භාවනා වැඩමුළුවටත් අපි මාතුකා සපයා ගත්තේ මහා ශුන්්‍යත සූත්‍රයෙන් බව කවුරුත් වගේ දැන් දන්නා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 සිංහලට නගා ගත්තොත් යම් කිසි කෙනෙක්ගේ මේ ධර්ම කොටස මෙතෙක් සානා කරපු ධර්ම කොටස අනුව ඇතුළත කෙලෙස් වලින් හිස් කරගෙන ඇතුළත කෙලෙස් වලින් දුරු කරගෙන මම මේ පහසුවක් අබුත් විඳින්න ඕනයි කියලා ඇතුළත මේ අපේ ශූන්‍යතාවයට හිත මෙහෙව්වට හිත ස්වභාවයෙන් ඒකට බැස හිත ස්වභාවයෙන් ඒකට පහදින්නේ නැහැ. හිත ස්වභාවයෙන් ඒක පිහිටන්නේ නැහැ. මේක විමුක්තියක් බව ඒ කෙනාට වැටහෙන්නේ නැහැ. ඒක ਸਰුවචනාංශය මෙතන බොහොම ප්‍රසිද්ධව ඒ වගේම කාගවත් දෝෂයක් වශයෙන් දක්වන විදියට නෙවෙයි මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බොහොම ගැඹුරෙන් බොහොම සරලව නැ බොහොම ඍජුව මේ ශූන්‍යතාවය පිළිබඳව මතක් කර දීලා යෝගාවචරයත් ඒක අත්දක ගන්න පුළුවන් මට්ටමට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 මම අර කලින් කියපු වචන වලින් කීපයක් මෙතන ගත්තොත් පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ ආදී ධ්‍යාන පැත්තට ගියත් ඒ ධ්‍යානෙකදීත් යම් ප්‍රමාණයකට හිතේ පරිඋත්ථාන කෙලෙස් වල දුර්විමක් සිද්ධ වෙනවා නමුත් ඒ කරන කෙනෙකුටවත් මගේ ජීවිතය වෙන්න ඕනේ පරමාර්ථය වෙන්න ඕනේ හිත කෙලෙස් වලින් සුන් කරවීමයි හිස් කරවීමයි අස්කිරලීමයි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 දැක ගන්න පුළුවන් වුණාට බහුල වශයෙන් පහළ වෙන තර්ක හිත බහුල වශයෙන් පහළ වෙන චින්තාමේ හිත කවදාවත් ඒ පිරිසිදුකමට ඡන්දයක් දෙන්නේ නැහැ. ඒක විමුක්තියක් බව දන්නේ නැහැ. ඒකට බැස ගන්න කැමති නැහැ. ඒකට ආගය කරන්නේ නැහැ. මේක මං හිතන්නේ බටහිර විද්‍යාඥයෙකුට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 සූක්ෂම ස්ථාන මේ වගේ තාමසියුම් ප්‍රකාශන මේ වගේ ਸਰවඥාන්සේ මේ වචන වලට දාලා ප්‍රකාශ කරන එක ඒක සුවිශේෂී අවස්ථාවක් මනුස්ස ඉතිහාසයේ. මේක වචන වලට දාන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ਸਰවඥාන්සේ දෙන සුවිශේෂී අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිබහන ක්‍රම නිසා උන්වහන්සේ ක්‍රමයෙන් ගෙනලා කියනවා ධානමතින් හෝ රූප ධානමතින් අරූප ධානමතින් මට හිස් කරන්න පුළුවන්.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 ඒක සරුවච්චන්හන්සේ මෙතනදී පුළුවන් තරම් පෙන්ලා දෙන්න හදන මේක උඹේ පුද්ගලික දෝෂයක් නෙවෙයි මානව මනසේ තියෙන මායාකාරී ස්වරූපයක්. මායාකාරය කොහොමඩක්වත් කැමති නෑ. Tamange මායාව ඒ ඉස්සරහින කට්ටිය දකින්න දකින්න. එතකොට මේ මිනිස්සු සල්ලි ගෙවන්නේ නෑනේ. ඒ මිනිස්සු බලන්නේ නෑනේ. නිසා මායාකාරය පිටිපස්සෙන් ඇවිල්ලා බලන්න දෙන්නෙම නෑ. වේදිකාව සකස් කරන යම් ආකාරයකටද එයාගේ හෙන්චයියෝ ටික පිටිපස්සේ ඉන්නවා මිස කවදාකවත් පිටිපස්සෙන් බලන්න දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මතක් කරලා පෙන්නනවා මෙතන තන්නේ කර උඹේ තකතිරුකම තමයි මේ මැජික් කාර්යය වැඩගන්නේ. ඔතන තියෙන ඇස් බැඳුමක් විතරයි මොනම නිර්මාණයක්වත් නැහැ. උඹේ මෝඩකමෙන් තමයි වැඩගන්නේ. ඒ මදින උඹ සල්ලිත් ගෙවලා තකතිරුකගේ කටත් අරගෙන බලාන හිටියට ඔතන තියෙන්නේ ചാටුවක් විතරයි. ඔතන තියෙන්නේ ෂටගතියක් විතරයි. මායාවී ගතියක් විතරයි. පුළුවන් නම් පිටිපස්සෙන් ගිහිල්ලා බලපන්. අන්න බලනකොට පෙනෙයි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 තියෙන තැන ඉඳලා ඩක් ගාලා වැටුණාට පස්සේ අපි අර නිින්ද සැප විඳිනවා ඒක සාමාන්‍ය මනුස්සයගේ හැටි ඒ රතු ඉන්දියන් කාරින්ගේ ගෝත්‍රනායකයෝ කරන්න හදන්නේ නිින්ද යන හැටි හොඳට බලන ඊට පස්සේ නිින්දෙන් අවදි වෙනකොට මේ ආය රුධිර ධාතුව ක්‍රියාවත් වෙලා අපි චර්මයේ දක්වාම පැතිරලා ගිහිල්ලා අතපයින් නිදාගෙන කරන හිරි කඩාගෙන ඈනුන් අරගෙන අපි නැගිටින හැටිත් අන්න ඔය දෙක බලලා දක්ෂකම මනින්නේ ගෝත්‍රනායකයාගේ කවදා හරි නිින්දට අවදි වෙන්න පුළුවන්. ඒක හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මනසකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අභ්‍යාසයෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ওই කාලෝස් කැස්ටනීනාගේ පොත්වල එයා මේ මායා ශිෂ්ටාචාරය ඉතුරු වෙච්ච දැන් ඉන්න ගෝත්‍රනායකයන් නායකයන් තෝරන හැටි පෙන්නකොට පොඩි සටහනක් තියලා තියෙනවා. අන්න ඒක සරුවචනංශයේ ආනන්ද සප්පයි සූත්‍රයේ පෙන්නනවා මේ ක්‍රියාකාරකම්.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 අපිට අරමුණු වෙන්නේ ඇති දෙයක්. දැන් හතරවෙනි ධානයෙන් එහාට යන්න ඕනේ නම් සියලු රූප ධර්මයන්ගේ නාස්තිකත්වයයි අපි අරමුණු කරන්නේ ඒකට කියන අවකාශය කියලා. අවකාශය කියන්නේ රූප නැති. ඒ රූප අතරමැද තියෙන හිස්තන. මේක අරමුණු කරන්න බෑ එසේ මෙසේ කෙනෙකුට. ඒ වගේ අරූප ධානයකට ගිහිලා ඊට පස්සේ ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ විඥානේ තමයි කරන්නේ මේ අරමුණ මේ අරමුණ නෙවෙයි. මේක හොඳයි මේක නරකයි. මේක මම මේක මම නොවේ කියලා මේ දෙකට බෙදන කටයුතු කරන විඥානේ ඊට පස්සේ අවකාශයට ගියාට පස්සේ පේනවා අවකාශයට අරමුණු වුණත් හිත නැවතත් ආස්වාද ප්‍රසවාස හොයා යන ගතියක් තියෙනවා. මොනවා හරි එල්ලෙන්න වැලක් හොලන ගතියක් තියෙනවා. ගංගේ ගහගෙන යන වෙන පිටු ගහේ හරි එල්ලෙනවනේ. එන්නේ ඒ එල්ලීම එල්ලීමට යමක් හොයන්නේ විඥානයේ තියෙන ෂට ගතිය නිසා. විඥානයේ මායාකාරී ගතිය නිසායි කියලා පේනවා. අවකාශයේ උපයාසපයගෙන හිටියත් ඒකේ අසහන ගතියක් තියෙනවා.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 නැත්නම් කෙලෙස් හිතයි නික්ලේශී හිතයි දෙකටම සමහිත එනකන්. මෙතන නික්ලේශී කියලා කියන්නේ ලීන වෙච්ච බව, හිස් බව. කෙලෙස් කියලා කියන්නේ නැවතත් ගැස්සিলা ගාකරට ලොකු ගැස්සීමක් එන්නේ පහු වෙනකොට ඒක පාට සද්ද එන්න පටන් ගන්නවා වේදනාව එන්න පටන් ගන්නවා හිතවිලි එන්න පටන් ගන්නවා ආනාපානෙ එන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට භාවනාව හරියට ඉදිකට්ට කරන මලලන්නාසේ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 මේක තමයි අමාරු අපි මොකද අපිට ආගම උගන්වන්නේ දෙකට බෙදෙන හැටි. ජාතින් වශයෙන් බෙදෙන හැටි, ආගම් වශයෙන් බෙදෙන හැටි, ගෑනු පිටින් වශයෙන් බෙදෙන හැටි, උසස් පහත් වශයෙන් බෙදෙන හැටි. ඒ බෙදීමේ කොච්චර අපේ හිතට වැදලා තියෙනවද කියනවා නම් අපිට හිතෙනවා එහෙම බෙදාගත්තේ නැත්නම් මේ ජීවිතේ නිකම්ම පල් කියලා. දල් කියලා.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 ලංකාව විදේශික කියන බෙදීම් ඒ තියෙන සේරම පිළිබඳව අවාසියට හිනවා මේ දෙකට සමහිත දෙන්න ගියා. ඒක ඔය චූල ධම්මපාල සූත්‍රයේදී නිදර්ශනයක් වශයෙන් සරුවචනාංශගෙන හරපානවා සමාට මේකටම නෙවෙයි මම හිතනවා ඒක ගන්න පුළුවන් කියලා. ඒ චූල ධම්මපාල ජාතකයේදී පියා කාලාබු රජුරෝ හොඳටම බොන කෙනෙක් අග්‍රමහේසිකාවට දාව මේ බෝසත්තු කුමාරයා උපදිනවා ධර්මපාල නමින්. චූල ධර්මපාල. ඉතින් මේ මහේසිකාවට රජුරුවන් නිසා දරුපැටිය කුමාරපැටිය රජපැටිය ඉපදිච්චාම මහේසිකාට පුදුම සතුටක් වෙනවා. ඊට පස්සේ මේ රාජධානිය මමයි මහේසිකාව. මොකද මගේ පුතා තමයි රජ මම රාජමාතාවක් වෙනවයි කියලා. මේ දරුවට කොච්චර ආදරය කරනවද කියනවනම් මේ දරුවා ඉපදිලා මාස 6ක් වෙනකොට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 ධර්මපාල කුමාරයට හිතක් පහළ වුණාලු මාව මේ තාව පොඩ්ඩකින් කපන ගහලයාටත් මම මරණ බව ඇහෙනකොට කලන්ත දෙන අම්මටත් මාව මරපන් කියලා චෝදනා කරපු තමන්ගේ පියාටත් සමහිත උපිතා ගන්න පුළුවන් තාව පොඩ්ඩකින් මම කපන ගහලයාටත් මම නිසා මම මැරෙනවා මරනවා කියන ඇහෙන සද්ද ඇහිනකොටම කලන්ත දෙන අම්මටත් ඒ වෙනකොට මාව මරන්න තීන්දුව කරම මගේ තාත්තටත් මට සමහිත ඉඩක් තිබුණයි කියලා පොස්තන්වංශي කතා කරනවා. ඉතින් අපිට මෙව්වා කරන්න බැරි නෑ. කිරීම යුතුයකමද මේකද යුතුයකම? ඒ වෙලාවේදී අම්මට ප්‍රේම කරන්න ඕනේ තාත්තට වෛර කරන්න ඕනේ කියලානේ අපිට හිතෙන්නේ. ගහලයා පිටු දකින්න ඕන කියලානේ හිතෙන්නේ. මෙන්න මේක තමයි බුදුරජාණන් කියන්නේ. මට මේ සංසාර කියන එක ඕනේ නම් බේරපල්ලා.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 හිත නැවැත්මට යනවා ආය පැවැත්මට නැත්නම් සංජී වෙනවා සංජී වෙනවා අරමුණු පේනවා අරමුණු නැතු වෙනවා වින්දන තියෙනවා වින්දන නැතු වෙනවා සකස් කිරීම කරනවා සකස් කිරීම නැතු වෙනවා ආන්න මේ தත්ත්වය බොහෝ වේලා කෙරුවොත් ਸਰුවචාන්සේ සඳහන් කරනවා මේ අභ්‍යාසය කරපු කෙනාට දවසක මේ ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත ශූන්‍යතාවය ඒ කියන්නේ නැවැත්ම රස වෙන්න ඉඩ තියෙනවා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 ඒතර පොඩ්ඩක් උනත් තිබුණත් එකයි නික්ලේශ උනත් එකයි දෙක අතර සමබර தත්තට ගියහම පිගේ තියෙන අරුමේ තමයි ਸਰුවචාන්සේ වචන වලින් මේක කියලා දෙන හැටි. වචනෙට කොහොමඩක්වත් නගන්න බැරි දෙයක් වචෙන්ට කියලා දීලා මෙන්න මෙතන පුරුදුනාට පස්සේ මම භාවනාදී කරන්න ඕනේ මොකද්ද කියලා තේරුම් ගත්තට පස්සේ ਸਰුවචාන්සේ සඳහන් කරනවා දැන් පර්යාංකයේදී මේක හොඳටම කෙලෙස් අඩු කරලා හොඳටම හිත සතිමත් වෙලා හොඳටම අරමුණු ගෙවම් කරගෙන ඉන්න වෙලාවේ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 මේ බට්ටගේ දිගට සාමාන්‍ය දෝලන කණේ වගේ අපි හයියෙන් සක්මන් කරත් හිමීර සක්මන් කරත් වේරේ තේරෙන්න පටන් ගන්නවා මේක නිකන් හේතුඵල ධර්මයෙන් බබා ඇවිදිනවා මිසක්කා කෙරුමක් නැහැ කනප්පුව ඇවිදිනවා වගේ අප්පුහමෙන් කතා කරලා කියනවා ආ යන් කකුලක් උස්සන්නකෝ මම දැකලා තියෙනවද මන් දන්නේ අප්පුහම ඇවිදිනවා කනප්පු ඇවිදිනවා. අන්තිම කනප්පු ඇවිදලා තමයි හිට වෙන්නේ. ඒක ඔක්කොම කලින් තීන්දුව වෙලා තියෙන්නේ.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 අවදි වෙන එකත් එහෙම. ඒ නිසා නිදා ගන්න යනකොටයි නිින්දින් අවදි වෙන වෙලාවේදී පුළුවන් තරම් මේ ශූන්‍යතා විහෙරණෙන් හිටපන් මුන්නෝක්කත් කරන්න නැතුව බලන්න හිටපන්. උඹට හිටගෙන ඉන්නව බස් එක එනකම් බස් හෝල්ට් එකේ. නැත්නම් කවුරු හරි එනකම් හිටගෙන ඉන්නවා. ඒ වෙලාවේ බලපන් හිටගෙන ඉන්නකොට මේක මම කරන දෙයක්ද? එහෙම නැත්නම් මේ ජවනිකාවේ හැටියට මට දැන් තියෙන්නේ හිටගෙන ඉන්නේ.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 විරියාරම්භ කතා, අසංසග්ග කතා. ආයෙත් යන්නේ ශූන්‍යතාවයට. අල්පීච්ඡතාවය ගැන කතා කරපන්. මහිච්ඡතාවය ගැන සුඛෝපභෝගීත්වය ගැන කතා කරන්න යන්න එපා. සන්තුට්ටිදාමෙන් කතා කරපන් මේ ලැබිලා තියෙන ටික ඔච්චරයි ඔයිට වැඩිය මොනවත් කොච්චර දඩමැව්වත් හම්බ වෙන්නේ මේක බුද්ධෝත්පාද කාලයේ අදුර්ලභ දෙයක් මේක මනුස්සාත්ම භාවයේ දුර්ලභ දෙයක් මේක ක්ෂණ සම්පත්තියේ දුර්ලභ දෙයක් මේක සත්පුරුෂ ආශ්‍රයේ දුර්ලභ දෙයක් මේක පැවිද්ද ඕන නම් ඒක දුර්ලභ දෙයක්. මේක සද්ධර්ම ශ්‍රවණේ දුර්ලභ දෙයක්. ඒ ඔක්කොම තියේදී තවත් සතුටු නොවි මේ කැසපොට ගහගෙන තටමන තැටමිල්ල කදාක සුභසිද්ධියක් පිණිස යන්නේ මේ ලැබිච්ච දේ සතුටු වෙන්න බැරි නම් ඒක කවදාවත් සතුටු වෙන්නේ නැහැ. හැමදාම කැරට් අලි පිටිපස්ස යන බූරුවෙක් වගේ උහේ දුවන. ඒ නිසා සන්තුට්ටි කතාවක් මේ ලෝකේ ඇහෙන්නම නැහැනේ. මං ගියපාර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 ඉතින් අපි හැම වෙලාවෙම අරකමදි මේකමදි කියලා උද්ඝෝෂණ කරන්න පටන් අරගත්තට පස්සේ ඒ බෝ ඒ ඒ ඒ ඥානයේ પરම්පරාවෙන් પરම්පරාවට යනවා. කද්දාක සන්තෝෂ කතාවක් නැහැ. මේ සන්තෝෂ කතාව නැති මිනිහ ලුණු බොන මිනිහෙක් වගේ. බොන්න බොන්න පිපාසෙ. ලොකු සංස් කියන්නේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරන මිනිහක. මේ අත දනවට මේ අතට දානවා මේ අත දනනවා මේ අත දානවා. ඉතින් ගිනි අඟුර අතින් මාරු කර කර මාරු කරගෙන ඉන්නවා සම්පූර්ණ විශ්වවිද්‍යාලවල.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 කිසිම ආර්යත්වයක් නැහැ. මොකද එක එක්කනවත් ඇතුළත සුන්දර විහරණ ගැන දන්නේවත් නැහැ. අහලවත් නැහැ. ලැබුණත් බය වෙනවා. බුදුරජාණන්සේ කියනවා අපි මේ බෞද්ධයන් වශයෙන් නැත්නම් සබ්‍රක්‍මචාරින් වහන්සේලා වශයෙන් යෝගාවචර වශයෙන් ආර්ය පරිශ්‍රණයක යෙදෙනවා. මේ ඇතුළත ලැබෙන්න තියෙන උප්පරීම සතුට ලැබිලා තියෙද්දි කවදාද ඇති කියන්නේ ඉගෙන ගන්න කියලා. අපිච්ච කතා, සන්තුටි කතා, පවිවේක කතා. පුළුවන් තරම් විවේකයට කතා කරන්න.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 නිකන් රහෙන් ගයින් වුණා වගේ මම නිකන් නෑ හොරිය බැල්ලියක් වගේ ගාල පයින් ගාල එලවනවා ඒ වගේ තමයි හිතෙන්නේ තනි වෙනකොට ඉතින් ඒක නිසා අර ඝන සංගණිකාවේ යෙදී ගත කරන එක රැස් සිහිදෙනවා රැල්ලට එකතු වෙමු රැල්ලට රොක් වෙමු අම්මෝ තියෙන ಜಾති පාරට බහැපුවා කවදද කවුද කතා කරන්නේ පවිවේකතාවය ගැන ඔය කතා කරන කට්ටිය සුභ සිද්ධිය කරද ඔය කතා කරන්නේ මොකටද කතා කරන්නේ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 මම දොර ළඟ බලා ඉන්නවා අනේ තාම ආවේ නෑනේ ආවේ නෑනේ ආවේ නෑනේ දන් දුන්නෙන් වඩින ඊලන්දාරියා. ඔක තමයි මුළු ජීවිතේම තියෙන්නේ. ඒ වෙනුවට ඇතුළට වෙලා අනේ මම ඊලන්දාරියා ආවෙත් නෑ බංගවලලි ඕනෙත් නෑ මම භාවනා කරලා මම මෙතන විවේක වෙනවයි කියලා ගත්තොත් එතකොට වඩින්නේ බුදුහාමුදුරුවෝ. එතකොට වඩින්නේ සද්ධර්මය. එතකොට වඩින්නේ සීලය. එතෙන් වඩින්නේ සංඝයා. එහෙම නැත්නම් දෑත දමාලා මම දොර ළඟ බලා ඉන්නවා ආවේ නෑනේ ආවේ නෑනේ ආවේ නෑනේ මල් දුන්නෙන් වඩින ඊළඳ ඕක තමයි මුළු ජීවිත ජීවිතේ නෙවෙයි සංසාරෙම කෙරුවේ ඕකයි අපි මේ උනන්දු වැඩි කිරීම සඳහා විවේකයේ මේ වීර්ය වැඩි කිරීම සඳහා අපි කාගැරි අවධානයකට මොකක් හරි මවාපෑමකට මොකක් හරි ආලවට්ටමකට ඉදලා ඉන්න මිසක්කා ලැබිච්ච විවේකයේ අගය කරන්න දන්නේ නැහැ. ඒකට ඇත්තටම හේ බානවා. ඇත්තටම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 සම්පූර්ණ සාධාරණ වෙනවා නැත්නම් Tamanට හොඳටම හිත අමනාපෙන වචන ඇහෙනවා එතන අන්න අවශ්‍ය විදිහට ස්තුති කරනවා එතකොට කරබන් නැහුණා වගේ ඉන්න පුළුවන් නේද එදි මේකට කියනවා noble silence එහෙම නැත්නම් වැඩක් කරනකොට මේකට තියෙන හොඳම ප්‍රතිකර්මය තමයි Tamanගෙන් නිකුත් වෙන සද්ද වලට හොඳට අහුම්කම් දෙන්න මොනවා හරි වැඩක් කරනකොට මේ වැඩේ කරනවා කියලා මම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 නිසා එන්නේ එන්නේ යාට තේරෙන පටන් අර ගන්නවා මේ ගස් කොළන් එක්ක ජීවත් වෙන්න කියලා කියන්නේ ගහක් මුල ඉඳ ගන්න කියලා කියන්නේ ශූන්‍යagaraට යන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ තව හම්බ වෙලා මුලිච්ච වෙලා කතා කරන්න කෙනෙක් නැහැ. ඉඳලා කතා කරා නම් අර මෙතෙක් ගෙන අරගෙන ආපු අර සියලු පිරිසුදුකම් මේ කතාවෙන් ආයේ කෙලසෙනවා. ඒ කතා කරාට පස්සේ එහෙම නැත්නම් ඒ කතාව පිළිබඳව ඒ කෙනා අවධානය යොමු කළොත් මම මේ කියන දේවල්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 ඇතුළත මේ පෙළ ගැස්මේ නැහැටි විතක්ක පිළිබඳ කතා කරන්න ගියාම ඒකෙත් විතක්ක සම්බන්ධෙනොත් ශූන්‍යතා විහරණයක් තියෙනවා. හයියෙන් වේගෙන් යන වාහනයක නිදර්ශනයක් මම මුලින් කිව්වා වගේ හයියෙන් යන වේගයේ වර බ්‍රේක් කරාට හරියන්නේ ඒක ඇද්දගෙන යනවා ස්කිඩ් කරනවා. ඒක නැත කරන තමයි බ්‍රහන්ත රතයක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක නිතරම හිතේ යටි හිතේ ෂාටගතියෙන් තියෙන මේ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 බුදුහාමස කියන ඕකට තමයි පිස්සු කියන්නේ. ඔය හිතුවට ඌට ඕනේ දේ නෙවෙයි හිතන්න. ඌට සුභ සිද්ධිය පිණිසත් නෙවෙයි හිතන්න. ඌට පාලනය කරගන්නත් බෑ. මේක දැක්කනම් මොනවද මේ කටමැද දෙඩවිලි? මොනවද මේ අඳුර පෑම්? ඒ විතක්කයට බැසර පස්සේ පේනවා මේ ශූන්‍යතා විහරණය සහ හැඩවැඩ දාලා කතා කිරීමත් එක්ක බලනකොට බුදුන් වහන්සේ පෙන්වන්න හදන ගැඹුරක්. ඒක මේ බුදුරජාණන්සේ කියන හඬවක්වත් රිදවන්නවක්වත් නෙවෙයි කියන්නේ මේක උඹලට කළ හැකි. මම කරා. උඹලට කළ හැකි. පුරුද්දට ගියාට බය වෙන්න එපා. ප්‍රතිපදියාවේ කරනවා නම් කළ හැකි කියලා විතක්ක පිළිබඳවත් උන්වහන්සේ පෙන්නනවා. මෙන්න මෙතෙන් යනකම්. විතක්ක පිළිබඳව ගියාට පස්සේ තමයි වෙනස් කියන කාම ගුණයන්ගේ තියෙන නපුර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 ඒකට නම් මං හිතන්නේ බණ නතර කරන්න හොඳ වෙලාව කියලා දැන්. මොකද මේගොල්ලන්ට ඒකට ඕනකමක් නැහැ. කිසිම කෙනෙකුට ඒකට ඕනකමක් නැහැ. මේගොල්ලන් තියෙන ගීගිරි ඉඳලා සෝවාන්ත නිවන් දකින්න බැරිද? ඔන්න ප්‍රශ්නේ. මොකද ඉස්සෙල්ලා වනේ ගිහිකම ඊට පස්සේ නිවන. බුදුරජාණන්සේ ඉදිති ගෙඩියක කේල් ගෙඩියක පොත්ත ගලවනගේ ගලවන ගලවන ගලවන යනවා මේ කාමයාගේ තියෙන ගම් මේ මේකේ තියෙන දරුණුකම නපුර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 අභාග්‍යයක් වෙලා තියෙන මේ සූත්‍ර සාකච්ඡා කරන්න නැති එකයි. ඒක හේතුව මොකද මේක අර කියන විදිහට මෙයාට හිත බඳින්නේ නැහැ. මේකට හිත කැමැති වෙන්නේ නැහැ. මේකයි පාර කියලා හිතෙන්නේ නැහැ. මොකද මේකෝ අපි හිතාන ඉන්න ආගමානුරූපව නැත්නම් අපි හිතාන ඉන්න සම්ප්‍රදාන කුල කටයුතු නැති නිසා. ඉතින් මං දවස් තුනේවත් මතක් කරා. නමුත් මෙවැනි දේශනාවට සාක්ෂි කරගන්න මේ පිරිස හැර වෙන පිරිසකුත් නැහැ.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 බැලුව බැලුව සිත් බඳන නැති වුණාට ඒ හිත බැඳවීම තමයි සද්ධාව කියන්නේ. ඒකට හිත බැඳවීමට ගන්න ප්‍රයත්නය තමයි වීර්ය කියලා කියන්නේ. ඒක කෙරේ එළඹි ගතිය තමයි සතිය කියලා කියන්නේ. ඒතියෙදී සමාධිය ගන්න පුළුවන් මේකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒක නිසා අපි ගිය ගමනක් නෙමෙයි මේ යන්න තියෙන්නේ ගඟ දිග අනිත් පැත්තට යන ගමනක්. ඒක නිසා මේ ධර්ම දේශනාව සීළු දෙනාගේ නැවත සලකා බැලීමකට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා